දැයි කෞරණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හතරවෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. අපි යනුව පොදු කමඨහන් සුද්ධ කිරීමේ සැසිවාරයක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවනම් සභාගත කරන්නයි කියලා මම රජී මහත්තයන්ගෙන් ඉල්ලයි. වස්තරය අපේ ආම්දුරණි. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය වැඩිවීමට පෙර පූර්වක්‍ෘත්‍ය ඇති කර ඉන්පසු ආනාපාන සතිය වැඩි වෙමි. එෙහිදී හුස්ම නොදැනී ගොස් හොඳින් චිත්ත සමාධිය වැඩුණි. සමාධිය තුළින් ඊතා කුඩා දීප්තිමත් නිල්වන් ආලෝකයක් මතුවී නැති වී ගියා. ඉන්පසු කයානෝ බලමින් යන විටදී එහි බිඳි බිඳි යන හැටි දැක ගන්න ලැබුණා. වරණ ඇතුළේ ආනාපාන සතිය හුස්ම රැල්ල සතර මහා ධාතුවද ප්‍රකටව දැනී ගියා. එක්පසු හැඟී ගියේ මේ ශරීරයේ සතර මහා ධාතුවත් මිස හුස්ම ගන්නා කෙනෙකු හෝ පිට කරන කෙනෙකු හෝ නැති බවකි. එමෙන්ම සක්මන් භාවනාවේදී කෙන්ඩාවල බරගතියක් දැනි ඉතා සියුම් රළු ගතියක් යටිපාදයේ හොඳින් මුළු පාදයේම පොළොවට දැනෙනසේ තද වී නැවත සැහැල්ලුය. මෙහිදීත් ප්‍රකට වූයේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් මිස ඔසවන ගෙන යන තබන කෙනෙකු නැති බවය. එහිදී බාහිර රූපේත් සෑම තැනකම තේත් සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක් යයි හැඟියයි. මෙම දැනුම ලබා දුන් ඔබ වහන්සේට මේ ගෞතම බුදු ශාසනයේදී චිරහත් කාලයක් සියලු ලෝ සතුන් වෙත මෙම සංසාර දුකින් මුදවා ගැනීමට තව තවත් ධර්මය හඳුන්වා දී සහ වැඩ කටයුතු කිරීමට ශක්තිය ධාරී ලැබේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි ඇත්තටම ඒ අර ධාතු වශයෙන් දකින්න එක අපි මේ යන ගමන එක දෘෂ්ටි කෝණයක්. ඉතින් ඒක දැකීමෙන් එක පැත්තකින් බලනවා නම් ලොකු දෙයක් තමයි. නමුත් ඊට පස්සේ ගොඩාක් වැඩ තියෙනවා. ඒ தත්ත්වේ ලබාගත්ත ඉදිරිපත් කරගත්ත ඒ தත්ත්වයට හානි කරන්නේ නැතුව දිගට යන්න ඕනේ. නමුත් මේ භාව ස්වභාව ධාතු ගති බාන ගොඩාක් පැති තියෙනවා. ධාතු මනසකාරය හුඟක් ඉතින් සම්මත ක්‍රමයක්. ඒ නිසා හැම වෙලාවෙදීම මේක නොපෙනුනත් පේන මොන භාවයත් මොන ස්වභාවයත් මොන ගතියත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන වාර්තා කරන්න ගියාම තේරෙයි මේක අලුත් පාඩමක් ඉගෙන ගන්න තැනක් තව ගොඩක් පැතිකඩ තියෙනවා දිගට යන්න මේක ධෛර්යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි ඊගා ප්‍රශ්නට යමු ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු එක් පරයක් භාවනාවකදී අගාධයක් දුටිමි. කීපවරක් මගේ සිටින ස්ථානය ගැන සිහිපත් කළද ඉන්පලක් නොවිනි. ඉන්පසු තවදුරටත් ඒ ගැන නොසිතා භාවනා කිරීමට උත්සාහ ගත්තද ඉන්පලක් නො වූ නිසා පරයන්කෙන් නැගිටිමි. පසු පරයන්කයන්හිදී මේ සිදු නො වූ හේන් මේ මට ගැටලුවක් විය. කරුණාවෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ඉතින් නැවත නැවතත් අගාධයක් බලන්න ඕන ෆොටෝ එකක් අහගන්න පිටිය ගන්න. බල බල ඉන්න එකයි තියෙන්නේ. ඔය පේන එකක්වත් බලප පේන්න ඉවනේ වනේ ඇතුව නැතුව යන බව පෙන්වන්නයි. ඉතින් ආපු එක ආය ආවේ නැහැ කියලා එක්ක ප්‍රශ්නයක් ආවයි කියලා එක්ක ප්‍රශ්නයක්. මේවා එන්නේ යණ්ඩයි. මොකක් හරි ඇල්ලුවොත් ප්‍රශ්නයක්. මුළු ගමනම තියෙන්නේ ඌ ඇවිල්ලා ගියාට ඒකෙන් දුක් කරදර ගන්න එපා. හිත පීඩා ගන්න නැතුව ඉන්නයි තියෙන්නේ. ඉතින් හැම එකක්ම ප්‍රශ්න කරන්න පටන් අරගත්තොත් ඒක අපිට ප්‍රශ්නයක් කරනවා. අවශ්‍ය නම් අගාධයක් බලන්න ෆොටෝ එකක් අරන් ගහලා තියාගෙන ඉන්න බිත්තියේ බල බල ඉන්න දෙන්න වෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ පැය පැය භාගයක් පමණ කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාස තුනී වී ගොස් සම්පූර්ණයෙන්ම සංසිඳියයි. මෙසේ ටික වේලාවක් වරන් ඇතු සමහර විට විනාඩි 10ක් 15ක් හෝ සමහර පැයක් පමණ යන විට නැවත සෙමින් හුස්ම වැටෙනවා දැනේ. මේ කලක් තිස්සේ ලැබෙන අත්දැකීමකි. මෙසේ කොපමණ වේලා හෝ කාලයක් ගත කළාට කමක් නැද්ද? නැතිනම් ඊළඟට මා කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂත් පතමි. මේකේ පේන විදිහට සිව් වශයෙන් හෝ ගුරුස් වශයෙන් හෝ ආනපන පේනවා. පේන තක්. ආනපන පේන තාක එක දිගේ යන්න කිහිල් ඉවර වෙලා නොපෙන්නන තැනක් ආවත් ගුරුසු උනත් සිවුණත් නොපෙන තැනට ගියත් සතියට හානියක් වෙන්නේ නැති බව වග බලා ගන්න. අරමුණ නොපෙනුන සතිය දිකට තියෙනවා නම් අපේ ගමන ඉෂ්ටයි. ඒ නිසා ගොරෝසු අවස්ථාව හොඳයි, සිවුම් අවස්ථාව හොඳයි, අතිසූක්ෂම අවස්ථාව හොඳයි. අරමුණ නැති වුණත් හොඳයි දිගට සතිය ඉදිරියට පාත්තගෙන යන්න. මේ අරමුණ විපරිණාමයටපත් වුණාට සතිය ඒකාග්‍රව ඒකාකාරව දිගට පවතින බව තියෙනවා නම් හිත දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කෙන් ආනාපාන සති භාවනාවට වාඩි වී විනාඩි 10කින් මාගේ නාසයේ දකුණු කොරෙන් වාතය ඇතුළු වීමත් සමගම මාගේ ආමාශයේ පිම්බීමත් වම් නාසයෙන් වාතය පිටවෙනවත් සමගම ආමාශයේ හැකිලිම සිදුවන බව හොඳින් අවබෝධ වේ. ටික වේලාවකට පසු බෙල්ලෙන් ඉහළ කොටස තද ගතියක් දැනී නළල මැද්දෙන් හිස් අවකාශයක් පෙනේ. ටික වේලාවකින් අවකාශයේ කෙළවර බුදුරුවක් දිස්වේ. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ අත්දැකීම් කයට සම්බන්ධ කරන්නේ නැතුව පිම්බෙන ගති, තැකැකිලෙන ගති, ආලෝක ගති වශයෙන් දැකලා ඉදිරියට ගියොත් හිත ධාතු මනසකාරයට වැටෙන්නේ විතරයි. මේ බඩයි පිම්බෙන්නේ නැහයයි යකිලෙන්නේ කියලා එක එක ඉඳුරන් අල්ලගන්න ගියොත් විශේෂ විශේෂම තැන් තැන් වල ඒ නැති දිගටම වෙන්නේ කායත් එක්ක බැඳෙන එකයි තියෙන. ඒ නිසා එක තැනක සාමාන්‍ය පටන් ගන්නකොට නාසිකාග්‍රය හෝ උදරය හෝ එකක් අල්ලලා දෙනවා. අල්ලලා දුන්නා පස්සේ අනිත් තැන් පේන්නේ අදවීමක් විදියට, බුරුල් වීමක් විදියට, සහැල්ලුවක් විදියට, සීතලක් විදියට, උණුසුමක් විදියට, කම්පනයක් විදියට, චංචලයක් විදියට නම් පේන උපකරණ ශරීරාංග පැත්තකට දාලා ඒ උණුසුම් බව කම්පන බව චංචල බව විතරක් දැක් ගන්නවනම් තල්ලුවක් වෙනවා. ඒවට නංවන දෙන්න ගත්තොත් ආය අමු වෙනවා භාවනාව ආය සම්මුති පැත්තට වැටෙනවා. ඒක නිසා මේ තද වෙන ගති, කම්පන වෙන ගති, ඒ භාව වශයෙන් දකින්න බඩ පිම්බෙනවා, නහය ඇකිලෙනවා ආදි වශයෙන් ඒකට යනවා හිත. නමුත් ඒකට හිත යන දෙන්න නැතුව ඒ ස්වභාවේ ධාතු පේන හැටි දැක ගන්න පුළුවන් නම් ප්‍රධාන වශයෙන් තේරෙ හිතේ ආතතිය නැතිලා යන්නේ. කැලියට හිත ගියොත් තමයි ආතතියක් එන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? නමුත් පිම්බෙන කම්පන ගති නඩු කියන්න තියෙන දේවල් නෙමෙයි. ඒවා ස්වභාවයි. ඒවා භාව, ඒවා ගති. ආන්න ඒකට හේතුව දාන්න පුළුවන් නම් හොඳයි. ඉලිමක් කරලා තියෙන අපේ හැමදේ ප්‍රශ්න තුනක් එකකින් එක එකට උත්තර වෙනමින් වශයෙන් සපයන්න කියලා. පළවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේගේ ඊයේ ධර්මදේශනාවේදී කියවුණු වාක්‍යයක් මෙසේය. පරයන්කේදී වීරිය වැඩිවීමට මූලික අරමුණු මෙනෙහි කළ යුතු අතර සමාධිය වැඩිවීමට බලා සිටිය යුතු බව කියුණි. කරුණාකර පහදා දෙන සේක්වා. ඔය මෙනෙහි කිරීම කියන එක උඟක් වෙලාවට අර්ථ අරගෙන නැහැ. ඒක මුල් උපදේශ පන්තියේ තියෙනවා. ආශාසී ආශාසෝසේ මෙනෙහි කරන තාක්කල් ප්‍රසවාසී ප්‍රසවාසයේ මෙනෙහි කරන තාක්කල් නිින්ද යන්නේ නැහැ. වැඩෙනවා. ඒ වෙනෙහි කරාට විතරක්මදී ආශාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා බලා ගන්නත් ඕනේ ආශාසී බලනකොට ප්‍රසවාසය නෙවෙයි ප්‍රසවාසය වලට ආශාසය නෙවෙයි කියලා ඒ විදිහට සවිස්තරව බලන්නත් ඕනේ මෙනෙහි කිරීම. එහෙම නැත්නම් මෙනෙහි කිරීම කියන වීර්ය නිසා පහළ වෙන සතිය එක දිගට ආශාසෙන් ප්‍රසවාසයට ප්‍රසවාසෙන් ආශාසයට දිගට පැවැත්වීමට ඒකත් වග බලා ගන්නවා. සතිය සහ සතිය අකන්න භාවේ. සතිය ඇතිවීමට මෙනෙහි කිරීම ආසන්න කාරණාව, වීර්ය ආසන්න කාරණාව. ඊට පස්සේ ඒක ඇතිපිච්ච සතිය පෙරලෙන්නේ නැතුව, වැටෙන්නේ නැතුව එක දිගට යන බවට වග බලාගත්තොත් සතිය සමාධිය හැදෙනවා. ඉතින් ඒක තමයි මේ වාක්‍යයෙන් අදහස් කරලා තියෙන්නේ. ප්‍රශ්නය පෙරදීද මම ආනාපාන සති භාවනාව කර ඇති අතර මූලික අරමුණේ සිට සමාධිවත්ව සබා ගැනීමට හැකියි තිබේ. මෙම වැඩසටහන තුළ සමහර විටක සිත සමාධිමත් වන අතර සමහර විටක භාවනාව ආරම්භයේ සිටම මූලික අරමුණ වෙත ගැනීම නොහැකිය. වරණ තුළ සමාධි සිතේ හා විචිත්ත සිතේ අනිත්‍ය බව වැටහෙයි. මෙසේ මූලික අරමුණක් සිත පිට යන විට තව තව වීර්ය යොදා මූලික අරමුණට සිත ගැනීමට උත්සාහ කළද තව තවත් සිත යට යයි. සමාන තවදා සිත පිට යයි. ඔබ වහන්සේගේ පෙර කමඨානකදී උපදෙස් දුන්නේ එන අරමුණ මෙනෙහි නොකර මූලික අරමුණ මෙනෙහි කරන ලෙසයි. මම ඊට උනන්දුවෙන් හා උත්සාහයෙන් භාවනා කරමි. මෙව தત્ත්වයේ වීරිය අධික තව කමක් නිසාදයි නොඇතේ. කරුණාකර උපදෙස් දෙන සේක්වා. තත් විස්තර කරනකට උත්සාහ කළා තියෙනවා නමුත් එච්චරම පිරිසිදුමදි. ඉතින් Tamanට පුළුවන් නම් මේ පිටින් එන දේවල් දැන් අපි කියන ද්විතීයි අරමුණු මෙනි නොකර ගණන් ගන්න නැතුව ඉඳලා මූල කර්මස්ථානයේ හිත පවත්තන්න එහෙනම් එච්චර තමයි කරන්න තියෙන්නේ. අපේ නිසා මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීම වීර්ය වැඩි වීම පිණිසත් අවධානය එක දෙයකට යොමු කරගන්න පිණිසත් කරනවා. ඒ මූල කර්මතෙන් නොපෙන්නන තරමට බාධක විදියට සද්දයක් හරි වේදනාවක් හරි විදියට එනවනම් මූල කර්මස්ථාන නැති වෙලාවේ හිත එකතෙන්කරනද අර ප්‍රධාන බාධාව මෙනෙහි කරලා කමන්නේ ඒක මූල කර්මස්ථානේ තලාගෙන ڇප්ප කරගෙන එනවනම් මේ දෙකම වීර්ය අධික වීමකට වැටෙන්නේ ඒ එහෙම කරගෙන හිටියත් හිත එකලස් නොවෙන්න ඉඩ තියෙනවා ඒක තමයි මේ අනිත්‍යතාවය නමුත් එහෙම කරත් එහෙම කියන්නේ හිත එකලස් නොවී භාවනා කරන කියත් භාවනා අතාරින්න එපා. තමන්ගේ වෙලාවට තමන් ඇවිල්ලා වාඩි වෙනවා තමන්ගේ වෙලාවට තමන් සක්මන් කරනවා. එහෙම කරන කරන ගියාම ඔය මේ කෝඩේ ඉවර වෙලා ඔය තියෙන කුණාටු අවස්ථාවේලා ආයතම්පත් වෙන ගතියක් එනවා. එතෙන්දි වැඩ ගන්න නම් භාවනා කාලසටහන කඩන්න නැතුව ගියන්න කොච්චර අපි ඒක සමතුලනය කරගෙන යන්න හැදුවත් අපේ වීර්ය සතිය වගේ දේවල් යොදාගෙන සමහර චක්‍ර එනවා අපි දන්නේ නැහැ මොනවද කියලා. කර්ම වේග වෙන්න පුළුවන්, ඍතු වේග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ චිත්ත වේග වෙන්න පුළුවන්, නැත්නම් ආහාර ගුණ වෙන්න පුළුවන්. ඒ හතර නිසා තැන් තැන් වලින් මේක එහෙම වෙනවා. ඒකට අපිට ඒවා අපිට පාලනය කර ගන්න බෑ හුඟක් වෙලාවට. එතකොට අපි දිගටම කරන ගියොත් ඒකේ බලපෑම ඉවරනට පස්සේ අපිට වෙලාවක් හම්බ වෙනවා. ඒ විදිහට මේක තාම අමාරුයි මේ කියන විස්තර හටේ බලනකොට වීර්ය වැඩිකමක්ද කියලා හැබැයි ලියලා තියෙන්නේ එහෙම සැකේකින්. ඒක නිසා ඇත්තට ප්‍රශ්නකුත් නැහැ. එළියන කෙනාම දන්නවා මේ වීඩියෝ වැඩි වෙන්න ඉඩ තියෙනවා වැඩි වෙන එක හොඳ නැහැ කියලා. කෙසේ නමුත් අපි මොන ප්‍රයත්නේ දැම්මත් මොන උපක්‍රමයක් කරත් අපිට හරියන්නේ නැති වෙලාවක් තියෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. එහෙම තියෙද්දි කාලසටහන කඩා ගන්න එපා. දිගට කරගෙන යන්න ඕනේ. එතකොට කොකාට වාරය යන කෙකිට හත් වාරයක් කියලා තියෙනවනේ. අපේ කෙකිගේ වාරය එනවා. එදාට වැඩ ගන්න එකයි තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය මෙම தත්ත්වයේ වීරිය අධිකකමක් නිසා නම් සමාධිය වැඩි වැඩි කරගත හැකි කෙසේදයි උපදෙස් දෙන සේක්වා. වීරිය වැඩි නම් වීර්ය අඩු කරන්න එතකොට ඉබේම සමාධිය එනවා. ඒක නිසා ගෙන්දර වැඩි වෙලා බත් එක උතුරන්න යනවා නම් දරා දින්න ඕන. එහෙම නැත්නම් ඇල් වතුරක් කරන්න පුළුවන් හැබැයි බත් ඇට්ටකුණා වෙනවා ඒක. ඒ නිසා හොඳ වෙලේ තමයි ගෙන්දර අයින් කරන්න. අවසරයි ගෞතර ස්වාමින් වහන්සේ පරයන්කේදී එළඹ සිටි සිහියෙන් හොඳින් සිටන විට තද අවරශ්මයක් වැනි ආලෝකයක් පැතිරිණි. නමුත් මෙම ආලෝකය සෞම්‍ය විය. විටින් විට නැතිවීමින් පැන නගිමින් පැතිරීමෙන් තිබෙන අතරතුර යම් අනතුරු භාවයක් දැනිනි. එම නිසා අදිෂ්ඨාන කරගත් පරිදි පරයන්කේ සිටීමට නොහැකි විය. එම නිසා සක්මන් භාවනාවට පිවිසෙමි. සුළු මොහොතකින් පරිසරේ කලම්බාගෙන ගුවන් යානා දෙකක් ඉහළින් පියාසර කරන බව දැනිනි. මේ අතරතුර මේ අනතුරු බව හැඳින නැවත පරයන්ක භාවනාවට පිවිසෙන මොත් මනස දුර්වල බව වැටහිනි. මානසිකාරය සාදා ගැනීමට පග්ගහ නිමිත්තෙන් ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්මය මෙනෙහි කෙළමි. සිත ධර්ම මානසිකාරයකට පිවිසිනි. මේ ආකාරයෙන් පරයන්කේ හිඳමින් ධර්ම නාසික ධර්ම නිසියාකාරයකට පිවිසීම සුසුදැයි ඊට කරුණාවෙන් පාදා දෙනමින් ඉල්ලමි. කරපු දේවල් තුනක් කියලා තියෙනවා. හැබැයි ඒකෙන් ප්‍රතිඵල පෙන්නලා නැහැ. ආලෝකයක් කැවිලා නිසා නැගිට්ටයි කියලා තියෙනවා. නැගිටට පස්සේ ආලෝකෙ තිබුණාද නැති වුණාද දීලා නැහැ. ආශාන්තර සද්දයක් ඇවිත් ඉන්නේ ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඒ බය වීම අඩු වුණාද කියලා නැහැ. ඊට පස්සේ ධර්මමනසිකාරයක් කරා. ඊට පස්සේ ඊට හරි ගියද නැද්ද කියලා කියලා නැහැ. එනිසා පරීක්ෂණ තුනක් කරලා තියෙනවා. පරීක්ෂණේ නිරීක්ෂණේ නිරීක්ෂණේ නිගමනේ නැහැ. ඒක මම දැම්මොත් අතින් තනි කරව නොම ගන්නවා. අත්‍යවශ්‍ය දේ නම් මට මෙහෙම ඉඳගෙන ඉඳ බයිසෙන් තරමේ ආලෝකයක් ආවා. හරි කමක් නැහැ අපි කිව්ව නැගිටියි නැගිටිලා පස්සේ මොකද උනේ කියලා කියන්න බෑ. නැත්තම් කොහොමද අපි අර්ථකථනයක් දෙන්නේ? දෙක සක්මන් කරනකොට ආශාන්තර ගියා. බයක් ඇති වුණා. ඉතින් දුවන ඇවිල්ලා අර ඉබ්බා කට්ට අතර රිංගනවා වගේ නැත්තම් ඉත ඇයෙක් බිලට රිංගන දුවන ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඒක බය ගියාද මොකද උනේ? විස්තරයක් නැහැ. ඊට පස්සේ කියන ධර්මමනසිකාරයක් කරා. ඊට පස්සේ මොකද උනේ? ඉතින් එහෙම නැතුව ওই තුන වෙනකොට අටක් කරත් ළඟ ඉන්න කෙනෙක් කොහොමද අවබෝධ කරගන්නේ? Taman ඒ නිතික්ෂණයේ මේක ලියලා නැහැ. නිගමනයක් නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටනවා ඒ ප්‍රශ්න කරුගෙන් කරුණා කරලා එහෙම ආලෝකයක් දැකලා බය වෙලා පරියන්කේ නැගිටලා පස්සේ ඒ බයට මොකද උනේ? එහෙම නැත්නම් පරියස නිසා මේ සක්මණේ ඉන්නකොට ආචන්තර යන නිසා බයක් ආවා. බයක් කියලා වාඩිනකොට ඒ බයට මොකද උනේ? ධර්මමනසිකාරයක් කරා. ධර්මමනසිකාරයක් නිසා මොකද උනේ කියලා සභාවට කියනනම් අපි මේ ප්‍රශ්න කියවන්න ගත්ත වෙලාවට උත්තරයක් ලැබෙනවා නේ. ප්‍රයෝජනයක් ලැබෙන නැත්නම් ඒක එක නයි එක එක දේවල් කියනවා මම පස්සට දානවා යනවා. මොකද අර මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්නේ නැති නිසා. කැමැතිද? මයික් එක පිටත් කරන්න ඊට පස්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ ආලෝකයක් දැකලා බියක් ඇති වුණේ නැහැ ආලෝකය විтин විට දැකගෙන ඉන්න අතරතුරේදී අනතුරක් වගේ හැඟීමක් දැනුණා ඒකෙදී භාවනාව දිගට කරගෙන යන්න බැරුව පරියන්කෙන් නැගී හිටියා ඒකට හේතුව අනතුරට හේතුව ආලෝකයේද නැත්නම් ආලෝකයට පරිබාහිර දෙයක්ද? පරිබාහිරව පරිබාහිර. ඒක නම් ඉතින් ආලෝක ගැන කතා නොකර ලියන්න තිබ්බනේ ඔය රචනේ. ආලෝකේ අදාළ නැහැ නේද දෙන්න. මට මේ භාවනා කරනකොට අනතුරක් දැනුණා. ඉතින් අනතුර නිසා මම ගියා නෙවෙයි විසිකිරුණා. අන පරියන්නේ කියලා විසිුණා. ඒකට ආලෝකය සඳහන් කිරීමේ අපි සබාවනම ගියනවා. හොඳයි හොඳයි නෑ නෑ මම මේ කතා කරලා ගැහුවයි බැන්නයි කියලා හිතාවෙ නෙවෙයි තා යාළුකමට කියන්නේ. කියන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා මේ භාවනාවෙන් එළියට යන්නේ නැතුව නැවත සක්මනට පිවිසුණා. පරියංකයෙන් නැගිට නිසා සක්මන් කරගෙන ඉන්නකොට දැනුණා මේ අහස් යාත්‍රා දෙක ගමන් කරනවා කියලා මට මනසට දැනුණා මේ මට අනතුරක් වගේ දැනුනේ මේ මේක වෙන්න ඇති කියලා. මේ එහෙම මම හිතුවා අපේ එහෙම හිතලා මට අනතුරු භාවයක් නැති බව පැහැදිලි වෙච්ච නිසා නැවත මම පරියංකයට යන්න උත්සාහ කරා. එතකොට මට අහන්න වෙන ප්‍රශ්නයකට පරියංකේ ඉඳලා සක්මණට යන ටිකේ දිගටම ඇහිච්ච සද්දයක් දෙක නැත්නම් සක්මණේදී විතරක්ද ආශාන්තර සද්ද ඇහුනේ. පරියංකේ සිටින ගමම්ම යහස් යාත්‍රා යන බව දැනුනේ. ඊට පස්සේ පරිය සක්මණට ගියා. එහෙමයි. සක්මණේදීත් ඇහුණා. සක්මණේදී තව එකක් ඉස්සෙල්ල එකක් ගියා ඊට පස්සේ තව එකක් යනවා එහොම. ඒකට තේරෙනවා ඉස්සෙල්ලත් මම මේ අනුසුරා කර අරගෙන තියෙන මේ සද්දයක් එහෙමයි. මේක ගුවන් යානා සද්දයක්. එහෙමයි. ඇත්තටම එයාපෝට් එකට මිසක් අපිට අනතුරක් නෑ ඒකේ. හරි. ඊගාට ඊට පස්සේ නැවත මම පරියන්කයට ඉඳගත්තා. ඉඳගත්තට මේ මට මනස එකඟ කරගන්න බැරි බවක් දැනෙච්ච නිසා මේ මම ඊයේ අහපු ධර්මදේශනාවෙන් අර පග්ඝහ නිමිතෙන් ඔබ වහන්සේ දේශනා කරානේ සමාධියයි වීරියයි කොහොමද සමාන කරගන්නේ කියලා. ඒක ගැන මම මෙනෙහි කරනකොට මට මුළු ධර්මදේශනාවම දැන් ආනාපාන සතිය අමතක වෙලා ධර්මදේශනාව මගේ මතකයට ගලාගෙන ආවා. ඒක අනතුරු පිළිබඳව සැකයක් අයින් වෙනවා. සැකයක් අයින් වුණා. ඔව්. ඒ ධර්මදේ දැන් මම දැනගන්න අහන්නේ එහා පැත්තේ තව චුට්ටක් ලියලා තියෙනවා මම ඒක දැන් කියන්න. මේ මට දැනගන්න ඕනේ අපේ හඳුනේ එහෙම පරියන්ක ඉඳගෙන ඒ ධර්මදේශනාව ධර්ම මනසිකාරයට පිවිසිච්ච එක වැරදිද හරිද නොසක්ද? වැරදිද වැරදි Tamanට තිබුණ බය පහුනේ නැත්තම් හිත එකලස් වුනේ නැත්තම් ඇවිස්සුණා නම් වැරදි. නමුත් Tamanට තිබුණ අනිශ්චිතභාව බය පිළිබඳ එක පැත්තකට ගියා. ඒගොම හිත යම් ප්‍රමාණයකට ආණ්ඩු මට්ටු වෙන ගතිය තිබුණා හරි. හැබැයි වැරදි තව එකක් තමයි ආනපනේ නෙවෙයි වෙන අරමුණක් නේ ඒකත් වැරදි. නමුත් අර තිබුණු විශාල පාලනයකින් තොර තත්ත්වයේ යම් ප්‍රමාණයකට පාලනය කරන්නේ. ඉතින් ඒ නිසා මේක ඒකාන්ත හරි ඒකාන්ත වැරදි කියන්න බෑ. කට උතර ඇව්වට පස්සේ නම් පේනවා මේකෙන් හරි ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉඳගෙන ඉන්නකොට තිබිච්චේ දක්කු මුක්කුවක් බය අනතුරුවක් නැහැ. සක්මන් කරනකොට දැනෙච්ච මේ මං බයලා තියෙන බොරුවට සද්ද කරන්නේ කියලා තිබුණ එකක් නැහැ. ඊට පස්සේ ඇවිල්ලා ඉඳගත්තර පස්සේ හිතේ කලස් වෙන්නේ නැතුව මේ මැදි පොඩි ඇවිස්සලා ගියා වගේ ගුවක් හිටකලේ ගැහුවා වගේ තැරි ගහිලා යනවනේ. ඊට පස්සේ මානසිකාරයට දැම්මට පස්සේ හරි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බලන්න ඕනේ වෙලා තියෙනවනම් මේ මානසිකාරය කරනාට පස්සේ හිත නැවතෙන්නේ ආනාපානට නැත්නම් අර පරණ පුරුදු බයටද නැත්නම් පරියන්කෙන් උසු කරලා දාන ගතියකටද එහෙමනම් ධර්ම මානසිකාරයෙන් එච්ච ලොකු සේවයක් වෙලා නැහැ අපිට පුළුවන් වුණා නම් මේ ධර්ම මානසිකාරයෙන් පස්සේ ආනාපානට හිත ගන්න එහෙනම් ලකුණු 100 100ක් ලැබෙනවා අපි දන්නවා මේ ඔක්කොම කරගත්තේ මේ වැඩේ කරගන්න ඒ නිසා ඒක හිත කීකරු කරලා ධාතු මනසිකාට මේ ධර්ම මනසිකාට දැම්මට පස්සෙත් ආයසරයක් ආනාපානි උරගාලා බැලුවේ නැත්නම් චිත්‍රය සම්පූර්ණ නැහැ. ඒක මේ ඉදිරිපත් වෙච්ච එකට මේ කරුණිත කියන්නේ ඉදිරිපත් වෙච්ච එකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ දෙයක් පොදුවේ සාකච්ඡා කරන කාලේ නාචීමක් වෙන්නේ අපි හරියට දෙපැත්ත ගැට සල මේ සපේල උත්තර දෙනවා. නැත්නම් අපරාජ ප්‍රශ්න කියවනවා. කී අදාළ නැති ප්‍රශ්න. අදාළ මස් නැහැ. අපිට දෙන්නේ හමයි, තෙලුයි, ඇට ටික විතරයි. මස් ටික දීලා නැහැ. ඉතින් මට එතකොට මාළුවක් හොයා ගන්න විදියක් නැහැ. මට ගෙන්න ගන්න වෙනවා මස් ටික. මස් ටික ගන්න හරස් ප්‍රශ්න අහන්න වෙනවා. හරස් ප්‍රශ්න අපෝ උත්තර දෙන්නේ තියෙච්චාම ප්‍රශ්න කියවන සාකච්ඡාවක් විතරයි වෙන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් වෙච්ච හොඳයි. මේ වගේ අපි බලාපොරොත්තු නැති নানা ප්‍රදේවල් වලට හිත යනවා. ඒ එන කරදර ගානටම හිතේ උත්තර දෙනවා. අපි දැන් වෙන කවුරු හරි උත්තර ගිනේ කියලානේ. ඉතින් නාවිකයෙක් මේ නැවේ ඉන්නේ නාවිකයෝ ටික ඔක්කොම ගිහලා කප්පිට්ටා කැප්ටන් දෙකකේ ප්‍රශ්නයක් අහනවලු මේ හොඳයි. දැන් ඔයගොල්ලෝ නායක ගුණයක් ලැබලා තියෙනවනේ. එතකොට උතුරු දිශාවෙන් සුළුසුණුක කවොත් මොකද කරන්නේ කියලා. ඉතින් නායකයා කළු උතුරු දිශාවට නැංගුරමක් දානවා කියලා. ඒතර දකුණට ගහගෙන යන්නේ නෑනේ. හරි. දකුණු දිශාවෙන් සුළුසුණුක කවොත් මේ නැංගුරම දාන්නේ දකුණු දිශාවට කියලා. නැගිනහිරින් ආවොත් ඊට පස්සේ ගොල්ලෝ නැගිනිර දිශාට දාන. බස් නායරින් ආවොත් බස් නායරට දානවා. එතකොට තමසර කොහෙන්ද ඔච්චර නැංගුරන් කියවලු. සර්ට ඔච්චර සුරිසුලන් තියනවනම් නැංගුරන් මොකද්ද සර් මට කිව්වලු. සුරිසුලන් එනවනම් ඒ ගහන්න නැංගුරන් තියන බය වෙන්න එපා. ඒ නිසා ඔබට අපි දන්න ටිකෙන් එහා අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මොනම විශ්ව කර්මයක්වත් නැහැ. Taman දේ කරලා මෙහෙමයි මං කරේ මෙහෙමයි මං දැක්කේ මෙහෙමයි මට උනේ කියලා කියන්න පුළුවන් නම් ඒ කෙනාගේ භාවනාව මුළු සබාවෙන් භාවනාව බාටපත් වෙනවා. අපිට අන්නේ බෙදා හදා ගැනීමේ සහෝදරකම නැහැ. අපි හිතන්නේ මේ ප්‍රශ්න මට විතරයි. මේ ප්‍රශ්නට වෙනම සරුවඥ උත්තරයක් ඇති. එහෙනම් මේ ප්‍රශ්න මතු පිටුණු බුදුහාමුදුරෝ මෛත්‍රී බුදුහාමුදුරන් උත්තර දෙන්න ඕන කියලා ඉතින් බලයි. ඒකෙන් වෙන්නේ Taman තුච්ච වෙනවා. Taman නීච වෙනවා. Taman බැගෑ වෙනවා. තමන් බාල්දු වෙනවා. තමන්ගේ දැනුම පාවිච්චි වෙන්නේ නැහැ. තව කෙනෙක් ඕන තව කෙනෙක් ඕන කියලා දෙන එක විග්‍රහ කරලා හරි. ඕක මෙහෙමයි මේක මෙහෙමයි කියලා විමසන්න ඕන දාන තව කෙනෙක් ඕන වුණාට සියලු ප්‍රශ්න සහ සියලු උත්තර තමන් ගාව තියෙනවා. අපි මෙතන එකතන සාමූහික ප්‍රයත්නයක් කරලා ඔක්කොටම පෙන්නනවා. අපි කිසි කෙනෙක් ගැන අපේක්ෂාවක් නැහැ. හැබැයි මේ කල්යාණ මිත්‍රෙක් ළඟ තියාගෙන කණ්ණාඩියක් වගේ බලන්න. දැන් මූණක ලස්සන උපකරාට මට පේන්නේ නැනේ වගේ මූණ. බලන්න කන්නඩියක් එපායි. එච්චරයි. ඔක්කොම තමන් අතේ තියෙන. ඉතින් ඒ නිසා මේ අපි බොළඳයි කියලා හිතන්න නරකයි. ඒ සාකච්ඡා කරන විශාල ගැඹුරක් එළියට එනවා. ඒ හැම කෙනෙක්ම කරන හැම කෙනෙක්ම අත්දකින්න දේ අනෙක් සියලු දෙනාගෙන් භාවනාවට විශේෂම සාමූහික භාවනාවට පුදුම ධෛර්යයක්. අපි අපේ තියෙන පෘථග්ජනකමට අපි නෑ මගේ භාවනාව මට විශේෂයි විදිහට වෙනම කමට අනුසුද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙනමම උත්තර තියෙයි. මම කියලා තියෙන දැනුම වැඩක් නැහැ. ඕකට වෙනම පොතේ උත්තරයක් ඇති. සම්මත උත්තරයක් ඇති කියලා අපි හිතනවා. ඔයලා Taman ළඟ තියෙන ඇඟුරු විතර වටන මොකක්වත් නැහැ. ආ සමහර වෙලාවට මා එතෙමකින් සමාවිල්ලන සිදු ප්‍රමාද දෝෂයට ගත්තර ස්වාමින් වහන්සේ මම ඊයේ උඩ සක්මන් මළුවේ විනාඩි 45ක් පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදී පසුව පරයන්ක භාවනාවට වාඩි වී විනාඩි 5ක් 10ක් අතර කාලයක් භාවනාවේ යෙදී සිටන විට මගේ මුහුණේ සමේ සිදුරක් පාසා ඇල්පෙනිති තුඩු වලින් අනින්නාක් මෙන් වේදනාවක් ඇතිවිය. පසුව එය අත් දෙකෙත් බෙල්ලෙත් අවට පැතර යාමට පටන්ගත් විට කුඩා සතුන් කොටසක් දෂ්ට කරනවා ඇතැයි සිතා අත් දෙකෙන්ම පිසදා නැවත භාවනාවට සිත් යොමු කළෙමි. එවිට එය නැති වී මුහුණේ වම් පැත්තේ කම්මුල් මස් පිඩු ගැහෙන්න පටන් ගත්තා. ඒ විනාඩි 3ක් පමණ කාලයක් පැවතී නැති වී ගියා. ඒ වගේම අත්දැකීමක් මා නිවසේ සිට භාවනා කරන විට ඇතිවිය. එවිට මම එය සාමාන්‍ය දෙයක් ඇයි සිතා අමතක කරලීමි. නමුත් ඊයේත් මට එය අත්දැකීමට ලැබුණි. ගරු ස්වාමින් වහන්සේ කරුණාවෙන් ඒ ගැන පහදා දුන මැනවි. ත්වන් සරණයි. මේක ඇත්තටම වාක්‍යයක ලියවිලා තියෙනවා මට පේන විදිහට මේ සක්මන් කරන්න ගිහිල්ලා පස්සේ පැත්තකට වාරේ ඉඳලා ඉඳගෙන කරනකොට වෙච්ච හික්කියක් වගේද ලියවිලා තියෙනවා. මුල් වාක්‍ය තුන කියන්නකෝ. සක්මන් භාවනාවේ විනාඩි 45ම කාලක් ඉඳලා පරයන්කට ගිය වෙලාවේ. ඔබ පරයන්ක කියන වචනේ නෑ ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. තියෙනවා. පසුව පරයන්ක භාවනාවට වාඩි වී විනාඩි 5ක් 10ක් අතර කාලයක්. ඒ කියන්නේ නැවත ශාලාවට ඇවිල්ලා වගේ කියන අදහසක් තියෙන්නේ. එහෙමයි. එතකොට මේ මේක සාමාන්‍යයෙන් ඔය රිට්‍රීට් එක දවස් දෙකක් තුනක් විතර යනකොට ඇහෙන්න හම්බෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒ මොකද අපේ හිත පිටනේ දුවන්නේ සත්‍ය අඳුරන කලින් හැම තැනම අනුන්ගේ රූප, අනුන්ගේ ශබ්ද, අනුන්ගේ ගන්ධ රස පහස බල බල ඉන්නේ. ඉතින් අපි নানা ආකාර ප්‍රයත්න කරලා හිතර කියනවා නිවස් ගෙට වදින්නේ කියලා. ඇතුළට එන්නේ කියලා. ඇතුළට කිව්වට එයා එන්නේ නැහැ. ඒකට හොඳට පහසුකම් දෙන්න ඕන, හොඳට හිත ධෛර්යමත් වෙන්න ඕන, හොඳට හිත ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන, හොඳට හිත ලෑස්තිලා යන්න ඕන. එතකොට නිතර නිතර ඇතුළට ඉන්න පටන් ගන්නවා. මේ ඇතුළට ආවට පස්සේ පිට මෙතෙක් ඇවිදපු හිත ඇතුළට ආවට පස්සේ මේ ඇතුලේ ලැබෙ තොවිලේ තේරුම් ගන්න. මේ ඇතුලෙන් හැම වෙලාවෙම ගිනි කන්දක් වගේ සංඥා නිකුත් වෙමින් තියෙනවා. ඒ සංඥා අපි දන්නෙත් නැහැ, අදාළත් නැහැ, අනුන් ගැන බල බල ඉනකොට. අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඇතුලට ආවට පස්සේ පළවෙනිම නිකුත් වෙන සංඥාතෝගය හැම හා සාපේක්ෂයි කියන එකයි මහජී ෂැඩෝ සෝහන්සේ කියලා තියෙන්නේ. හැමේ දැනෙන කූඹිනලිනා වගේ වතුර දුවනා වගේ ඉදිකට දුවනා වගේ රත්තරන් මේ සීතල උණුසුම් බොබුළු දුවනා වගේ හැම පුරා හැම පුරාවටම සංඥා වගේක් වැඩ කරනවා. ඉතින් ඒක දැක්කට පස්සේ අලුත් දෙයක් දැක්කා වගේ. දැකපු නැති දෙයක් දැක්කා වගේ මොකද ඒ තරම්ම අපි කවදාකවත් කය දිහා බල්ලා නැහැ. ඒ නිසා ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ අත්දැකීමක් එනකොට හිත ඇතුළට ගියාට පස්සේ මේ හැමේ අපිචර්මයෙන් නිකුත් වෙන සංඥා බෙරේ රබානක හැම ඇද්දා වගේ අවුරුදු කාලට අපි එළියට අරගෙන එක රත් කෙරුවට පස්සේ ගහුකම හ්ම් ගාල සද්ද නගනවනේ බේස් වෙනවනේ හොඳට අන්නේ වගේ මේ හැමෙන් එන්න පටන් ගන්නවා අත්දැකීම් රාශියක් ඉතින් ඒක සමහර වෙලාවට සතු දුවනවා වගේ මේ කියලා දෙන්න නැත්නම් අර හිරි තිබිලා හිරි යන වෙලාවට දැනෙන්නේ චුරු චුරු චුරු ගාලා ඉදිකට දුවනවා වගේ එහෙම නැත්නම් වහිනවා වගේ එතන පැණිවැක් කරනවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් එනකොට කොච්චර බය වෙනවද කියනවා ඇත් දෙක ඇරලා පියහඬ හිතෙනවා. අපි කියලා බලන්න ඇත් දෙක අරනකොටම තේනවා එහෙම දෙයක් ඇත්තේ නැහැ කියලා. මේ මොකද හිත ඇතුළට ගිය බවට එන සංඥාවපව අපිට බයව පුරන සුළුයි නුහුරුයි අත්දකලා නැහැ. ඉතින් ඒක නිසා මේක ටික කාලයක් පුරුදු කරනකොට තේනවා එකක් කයට තියෙන ආදරේ. දෙක මේ හිතේ ඒ තරම්ම නන්නත්තර වෙලා ඉඳලා තියෙන්නේ ගෙට එනකොටම අමුතුයි. එදින් මේක පුරු කරගත්තේ නැත්නම් මේක උරු කරගත්තේ නැත්නම් ඒ සෞඛ්‍ය සම්පන්න තියෙන වෙලාවක මේකම බය වෙන කාරණාවක් වෙනවා. ඒ නිසා මේකට ලෑස්ති වෙලා යන්න. යම් වෙලාවක සතිය පිහිටියා නම් ගාක් වෙලාවට ඒ වගේ හැමේ සමාඩ ඇතුළට ගියාම හෘදවත්ව ගැහෙනා වගේ තේනවා. මේ නියපතෝලෙන් රැස් වගේ තේනවා. කංශිලු වලින් ඇහි කෙවෙනි වල නාසයේ දෙපැත්තේ ඒ වගේ නිකන් බෙද්දෙම රැබ්බැඳා වගේ තඩිසි වුණා වගේ පේන්න පටන් ගන්නවා. ඒක ඇත්තනම හොඳ ලකුණක් හිත ගිතාවයි කියලා. නමුත් නూరు කෙනාට පේන්නේ වැරදිලයි කියලා. නూరు කෙනාට පේන්නේ මොකක් මේ සත්තු දඟලනවා වගේ කියලා. ඉතින් ඒක නිසායි අර පියලා බලන්නේ. නමුත් ටික දවසක් බලන තමන්ටම තේරෙනවා මේක පියලා බලන්න ගියාම වෙන්නේ අර ඇතිවෙච්ච හැල්ම කැඩෙන එකයි. මේ කයට තියෙන ආශාව අතහැරලා දිගටම යන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවම කාටත් වගේ එකෙන් පණිවිඩයක් ලැබෙනවා. ප්‍රශ්නේ හරියටම මේ විදිහටම කියලා ඉදිරිපත් කරගන්න නැති එකනටත් ඉදිරිපත් නොකිරුවට සාර්ථක උත්තර දීපු කෙනාටත් හැම කෙනාටම තේරෙනවා මේ හිත ඇතුළට යනකොට ඒ ගොඩාක් ලකුණු ලාංඡන පෙන්නගෙන යන්නේ. පහු වෙනකොට පහු වෙනකොට මේව ගණන් ගන්න නැතුව යනවා. ගණන් ගන්න නැතුවට දැනෙනවා. ඒ නිසා මේවා පෙර නිමිති, සුබ ලකුණු, මංගලාවතරණ, ගෙටක වැදීම්, ශිරිකත ගෙට වැඩියා වගේ ලකුණු කියලා හිතාන ඉදිරියට යන්න. පින්වත් ස්වාමින් වහන්සේ අද දින සක්මන් කර පරයන්ක භාවනාවට හිඳ ගතිමි. ආනාපානයට ටික වේලාවක් හිත තබාගෙන සිටන විට නිදිමතක් දැනුනි. කීප වතාවක්ම හිස නිින්දෙන් පහළට කඩා වැටිනි. සතරන වතාවටත් මේ සිදුවිය. ඒ වෙලාවේ මම මගේ සිතටම දොස් කියා මම ආවේ නිදා ගන්න නෙවෙයි කිසියම් අරමුණක් සඳහායි ඒ නිසා ඒකයි මම කරන්න ඕනි කියලා නැවතත් ආනාපානයට සිත තිබ්බා. ඒ එක්කම සිත සමාධිමත් වුණා. ඉහළට යනවා වගේ දැනුණා. සෑහෙන්න ඉහළ ගියා වගේ දැනුණා. ඊට පසු එතන පැහැදිලි ආලෝකයක්. ආලෝකයේ තුල හිටියා. සතිය හොඳට පැවතුණා. ශබ්ද ඇසුණා. ඒ ගැන දැනගත්තා විතරයි. අරමුණු නැති වුණා. සතිය හොඳටම පැවතුණා. නැවත නැවත ප්‍රභාෂර ආලෝකයක් පැවතුණා. මේ මොහොතේ සිතේ සතුටකුත් නැහැ දුකකුත් නැහැ. මධ්‍යස්ථව පැවතුණා. මේ අනුව පැයකට වැඩි කාලයක් ඉන්න ඇති. වෙලාවක් බැලුවේ නැහැ. නැවත ආනාපානයට එන්න හැදුවත් ඒ තැනටම නැවත නැවත යන්න හැදෙන බව දැනුණා. මේ පිළිබඳව දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේ කරගෙන යනු ලබන මේ සත්ක්‍රියාවට තව තවත් ශක්තියක් ධෛර්යයක් ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. තව තව නිින්ද යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. නිින්ද ගිහිලා ජයගත්තොත් එයා පැත්තේ සම්පූර්ණ ආලෝකයක් තියෙනවා. නිින්දට යට වුණොත් කම්මැලියා, බොබ්බඩයා, බාගෙටපත් කාලා බුදිය ගන්නවා. මේක හරහා ගිය දවසේ එහා පැත්තේ සම්පූර්ණ පරාදේශයක් පරාවත් බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ඒ නිසා ගියාට පස්සේ හිතෙන්නේ අම්මෝ ධම්මජීව හඳුරපිට බූදලේ දුන්නා වගේ කියලා. අපි ජීව බූදලයක් නෙවෙයි. මෙතෙක් කල බත් කාලා බුදියාගෙන තියෙන්නේ. ඒක විනිවිදින්න හිතලා නැහැ. විනිවිදින්න කැමතිරාට විනිවිදින්නත් බෑ. ලෑස්ති වෙලා ගියොත් අන්න වැඩේ ආ මම මේ වෙලාවේ අවදියෙන් ඉඳලා බලන්න ඕන කියලා ඒ නිින්ද විනිවිදිනවයි කියලා කියන්නේ මෙතෙක් අඩු වෙච්ච රාග ద్వේෂ දෙක නැති බවට ආශිංසනය ලැබෙනවා. සමාදම් වෙනවා. මෝහයත් කපාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යවනන්දුවේ උපමාව යව හාල් එහෙම නැත්නම් කළු හීනටි ඒ වී වල උඩ නණ්ඩුවක් තියෙනවා. වී ඇටේ උඩට නණ්ඩුවක් හිටිනවා. දැන් හදන වී වල ඒක නැහැ. ඉතින් ඒ නණ්ඩුව තියෙන වී නැත්නම් යව කියලා කියන්නේ එෆේෝ ලාංඡනේ තියෙන අර තිරිඟු කරල. ඒකෙත් නණ්ඩු තියෙනවනේ හැමතැනම. ඒකට යකන්න මේ මිරිකුවොත් ඒ නණ්ඩු ටික සුටු සුටු ගාලා කඩලා යනවා. එකක් විතර පුළුවන් අහම විනිවිදගෙන යන්න. ඒක සිවිය විදලා හැම විදලා මස් විදලා නහර විදලා ඇට විදලා ඇටත් මිදුළු විදගෙන යනවා. ලක්ෂයක් කැඩුනට එකක් කඩාගෙන යනවා. ආන්නේ වගේ අපි ලක්ෂ වාරයක් නිදාගත්තට එක දවසක ලෑස්ති වෙලා ගිහලා නිින්ද හරහා ගියොත් අන්නර කෙලින් වෙච්ච එකලස් වෙච්ච යවනඬුව වගේ කාගෙන යනවා. ඊට පස්සේ තියෙනවා මේ ශිල්පේ දන්නේ නැති නිසා අපි මෙතෙක් කල නිින්ද එනකොටම නිින්දට වැටෙනවා. ඒ වේපුසයාඩෝ ස්වාමීන් වහන්සේ කියන්නේ යෝගාවචරෝ ගෙදර ඉන්නකොට ඇඳට ගිහිල්ලා කොට්ටේ සකස් කරලා ඇඳ හත කළා ඇඳ උඩ වාඩිලා නිින්ද යාගෙන ඉනකොට එහෙම කොට්ටේ හොදලා තමයි භාවනාවට යන්නේ. ඉතින් කොහෙද යන්නේ? දැන් මෙහි ආවට පස්සේ බුදියන්න තන නැහැ. ඉතින් ඇඳ වැටුනොත් ඉස්සරහ නලල වදිනවා පිටියේ. එතකොට තේනවා අඩේ නිස්සරණවනේ ඉන්නේ දැන් බුදියන්න වෙලාවක් නැහැ කියලා. ඒකට කියනවා බෑනේ එක සෙනගේ ඉන්නකොට හරියට භාවනා කරන්නේ නැහැ නිකන් මොකද මොකද වගේ කියලා කියනවා. මොකද මොකද වෙන්නේ මොකද නැත්තම් කොට්ටේ හතලා ඇඳ හදලා තමයි වටන් අරගන්නේ පටන් ගත්තාම බුදු වෙනවට වැඩිය බුදියන එකයි සිද්ධ වෙන්නේ. මේ වගේ වෙලාවක ඉඳලා විනිවිදහම අපි දන්නේ මෙහෙම ශක්තියක් අපි ළඟ තිබුණයි කියලා. අපි දන්නේ මේ නින්දට එහා පැත්තේ මෙච්චර මේ වචනස් පරාදීශයක් තියෙනවා කියලා. ඒ නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ලක්ෂයක් යවනණ්ඩු කැඩුනට එක යවනණ්ඩුවක් විදගෙන යන්න ඉඩ තියෙනවා. ගිය දවසේ තේනවා සතිය කියන්නේ අම්මා අප්පටවත් කරලා දෙන්න බැරි සේවයක් කරන්න පුළුවන් එකක්. ඒකට ලක්ෂ වාරයක් දෙන්න ඕන එක වාරයකදී මෙයා කාගෙන යනවා. කාගෙන ගිය දවසේ අපේ හිතා ගන්න බැරි හැකියාවල් රාශියක් හිතා ගන්න බැරි කෘත්‍ය රාශිය සම්පාදනය කරනවා. ඉතින් එදාට අපි පාටි දානවා. නමුත් ඒ ඔක්කොටම හරියන එකට වාසිය ලැබෙන්නේ අර කැඩෙන එකෙන් තමයි. කැඩිච්ච එකෙන් පසු බාන්නේ නැහැ. කැඩුනයි කියලා අතාරින්නේ ලක්ෂ වාරයක් කරනවා කරනකොට දවසක නිකන් සුවිප් පදිනවා වගේ එහෙම නැත්නම් රේස් කොලේ ගහලා තියනවාද හැමදාම අස්සය වැඩ කරන්නේ නැහැ හැබැයි වැඩ කෙරෙන දුන්නා චිට් එක දානවා ඒ රේස් යන මිනිස්සුගේ ගතිය තමයි කොච්චර අස්සය වැඩ කරනත් චිට් දවසක වදී කියලා හිතාගෙන ඉන්නවා ඒ නිසා මේ භාවනාවත් සූදු කොලේ බලනවා වගේ වැඩ. රේස් කොලේ බලනවා වගේ වැඩක්. අස්සය වැඩ කරපු දවසේ හරියනවා. අනිත් දවසට ගෙදර මිනිස්සු කන්න දෙන පාංගඩියේ සල්ලි තමයි චිට් එකට යන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. මේක සූදුවක් වගේ එකක්. හරිය දවසට හොඳයි. හැබැයි ඉතින් සාධාරණ ප්‍රමාණයක් හරිනවා. උගාක් අසාධාරණයි. උගාක් වරදින තැන් තියෙන්නේ. ඒවත් අර්ථනාර පාවිච්චි කරන එකට සාධාරණ ඉෂ්ට වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී යෝග්‍යා සතිය හා සමාධිය සමබරව පවත්වාගෙන යෑමෙන් උපේක්ෂාව ඇති වෙන බව ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. මට දැනගැනීමට අවශ්‍ය වන්නේ එම උපේක්ෂාව ආනාපාන සති භාවනාවේදී හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ මේක මුල් ටික ප්‍රකාශ වැරදි. උපේක්ෂාව සිද්ධ වෙන්නේ සතියහා සමාධිය අතර ගැළපීමකින් නෙවෙයි සතියහා වීර්ය අතර ගැළපීමකින්. ඒ නිසා ඒකේ ක්‍රමයට අපි යන්නේ. අපි දැනට ධර්ම දේශනා පැත්තෙන් කියනකොට සතිය කියන්නේ මෙහෙමයි, එතකොට මෙහෙමයි වැටෙන්නේ. වීර්ය කියන්නේ මෙහෙමයි, එහෙමයි වැටෙන්නේ කියලා ටික ටික ටික ටික කරගෙන යනවා. ඉතින් පොඩ්ඩයි ඉවසගෙන ඉන්න. උපේක්ෂාව වැටෙන්න ඉවසන්න ඕනේ. නැත්නම් වැටෙන්නේ නැහැ. පැනලා ගිහිල්ලා උපසම අල්ලන්න බෑ. ඉතාලි ධර්ම දේශනා යද්දි භාවනා කරගෙන යන්න මේ මෙතෙක් ඇහුණයි කියලා හිතලා වරද්දගත්ත ටිකයි මම ඔය නිවැරදි කරේ. උපේක්ෂාව එන්නේ වීර්ය සහ සමාධිය සම්බර කිරීමෙන් මිස සතිය හා සමාධිය සම්බර කිරීමෙන් නෙවෙයි. ඒ වගේම අපි ඉතිරි ධර්ම දේශනාවල අපි හිමීට හිමීට උපේක්ෂාව ගැනත් හොයලා බලමු. ගරු ස්වාමින් වහන්සේ අද උදේ වරුවේ ආනාපාන සති භාවනාව විනාඩි 45ක් පමණ කරගෙන යන විටදී එකපාරටම මුළු ඇඟම තද ගතියක් ඇති වී ගල් ගැසුණා වගේ වුණා. ටික වේලාවක් හුස්ම වැටීම දැනුනේත් නැහැ. එතන මමෙක් වෙනුවට තද ගතියක් දැනුන අතර වටේට අඳුරු වලාකුළක් වැනි දෙයක් තිබුණා. ටික වේලාවකින් උඩුකයේ නැවෙන තැන්වල තද ගතිය ප්‍රකටව දැනුන අතර අන් ප්‍රදේශවල තදගතිය විනාඩි 15කින් පමණ අඩු වී ගොස් හෙමින් නැවතත් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට පටන් ගත්තා. මේ தත්ත්වය කරුණාවෙන් පහදා දෙන්න ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඉතින් මේක එක ධාතු ගුණ පේන වෙලාව. මේ තද බව ඇවිල්ලා මේ මං ආවා කියලා පෙන්වන වෙලාව. ඉතින් ඒකට ගියාට පස්සේ මෙලෙක්කමයි. ওই තදකමක් කියන්න බෑ මෙලෙක්කම නැතුව තද කියලා කියන්නේ මෙලෙක්කමේ නැතිකම. මෙලෙක්කම කියන්නේ තදකම නැතිකම. නමුත් අපි අර එකක් අල්ලගෙන ප්‍රසිද්ධ ප්‍රකාශ කරනවා. ඉතින් ඔය තමයි උණුසුම දැනෙන වෙලාවක් තියෙයි. ඒක වෙලාවට වැగిරෙන බව දැනෙන වෙලාවක් තියෙයි. තව සමහරලාට හොල්ලන කම්පන චංචල බව දැනෙන වෙලාවක් තියෙයි. ඒක ඉතින් ක්‍රියාත්මක වෙන ශරීරයෙන් තමයි. ඒ ශරීර කොටස අල්ලන්න එපා. ඒ තද බව, තද ගතිය, තද ස්වභාව, තද ධාතුව තේරුම් අරගන්න බලන්න. ඒකට උත්තර බඳින්න යන්න එපා. මේ ඇවිල්ලා ඉන්නේ අසවලා. මේ එයාගේ භාෂාව. මෙයයි යමුත්ත කියලා තේරුම් අරගත්තොත් ඊගාවට තව එක්කෙනෙක් එනවා. ඊගාට තව එක්කෙනෙක් මේ නාඩගම නිතරම යනවා. ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි. සක්මණේසිත් යනවා. එදිනදා වැඩවලත් යනවා. ඉතින් සක්මණේ තමයි මේ පරියන්කෙන් තමයි හොදෙනෙක් මේක අල්ලගන්න ඉස්සෙල්ලාම අල්ලගත්තට පස්සේ බලනකොට මුළු ශරීර ජීවත් වෙනවා කියන්නේ 13ම තමයි. ඉතින් ඒක ඉස්සරහට තව තව ප්‍රකට වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ලිඛිත ප්‍රශ්න තෝරන්න අපිට. ඔව් අපි විනාඩි 45ක විතර කාලයක් අරගෙන තිනවා. ලිඛිත ප්‍රශ්න සඳහා ඒත් අපිට තව විනාඩි 15ක විතර කාලයක් තියෙනවා. කටරේ අවශ්‍ය නම් වෙන සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න හෝ මම ඉදිරිපත් කරපු ප්‍රශ්න ප්‍රකාශන පිළිබඳව අපැහැදිලි තැන් එහෙම නැත්නම් ඒකේ දත යුතු දෙයක් තියෙනවා නම් ගොඩ සොසියේචන තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා කරනවා ඉල්ලයි. ගරු ස්වාමීන් වහන්සේ එකක් අද අපි සාකච්ඡා කර ප්‍රශ්නයක අර හැමේ දැනෙනවා කිව්ව ඉදිකටු ඇනිනෝ වගේ ඇල්පිනිති ඇනිනෝ වගේ ඒ වගේ සංඥා වගේම සමහර විලාවට මස් පිඩු නලියන වගේ එක දිගටම පැයක් පමණ වගේ වෙලාවක් මස් පිඩු නලියන නැත්තම් ভাইබ්‍රේෂන් සෙන්ස් එකක් දැනෙනවා වගේ ඒ වගේත් එන්න පුළුවන්ද? ඇතරම හැමෙන් පටන් අරගෙන එතකොට ගියාට පස්සේ හෘද වස්තු ගෑනවා. එහෙම නැත්නම් එක වතක විතරක් මාස් පිටු නටනවා. එහෙම නැත්නම් කම්පන චංචල වේග. ඉතින් එහිමිට එහිමිට එහිමිට ඔක බලන්න බලන්න ගියාම මුළු කය කියන්නම වේග ධාරාවක් විතරයි. ඒ වේග ධාරාවල් තමයි උණුසුම, සිසිලස, කම්පන, චංචල, පේනවා, ඇහෙනවා ආදී විවිධාංගීකරණය වෙන්නේ හිත කෙලසෙන්න කෙලසෙන්න තමයි. හිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න මේක හුදු වේග ධාරාවක් හුදු ශක්තිය ඒ ශක්තිය වලට ගියාට පස්සේ තමන තියෙනවා කිසිම නඩත්තුවක් ඕනේ නැහැ ඒකට ඒක ඒක විසීම යනවා ඒක විසීම යන්න දුන්න ගමන් සරුංගලයක් අහසට ගියා වගේ කුරුල්ලෙක් අහසට පැන්නා වගේ හිත නඩත්තු මොනවාක්වත් இல்ல නැහැ ආතති මොකක්වත් නැහැ මේ අසහන මොකක්වත් නැහැ මේ ශක්තිය අපි මේ ලෝකෙට එන්නේ ඉස්සලත් ওই ශක්තිය තිබුණේ අපි මේ භාවනා කළොත් ওই ශක්තිය මරණයට පස්සෙත් ඔච්චරයි ඒ නිසා ඒ බවට යන්න ඉස්සෙල්ලා මේ අත නලියනවා ඊට පස්සේ නලියනවා විතරයි ඊට පස්සේ නලියන එක තියෙන එක නිශ්චල භාවයට සාපේක්ෂවයි ඔය විදිහට බලාන බලාන බලාන බලාන ලියලියා යන්නේ එකම තමයි ඒක නලියන ස්වරූපයෙන් එන්න පුළුවන් ඕෂ්ණයක් ස්වරූපයෙන් එන්න පුළුවන් තදකමක ස්වරූපයෙන් එන්න පුළුවන් ඊට සාපේක්ෂතාවයට වැටිලා අන්තිමට ගියාට පස්සේ තියෙන ශක්තිය විතරයි ඒ ශක්තිය වල කිසිම ඥාන පරිම්බේදයක් නැහැ. ඒ ශක්තියට කිසිම පැවිදි පැවිදි ભેදයක් නැහැ. ඒ ශක්තිය දන්නේත් නැහැ. මං ඉන්නේ ගෑණියකින් ඇයිද පිළිපිකේ ගන්න කියලා. ඒ ශක්තිය වැඩ කරන චිත්ත නියාමයක් කරනවා. ඉතින් අපි වට නම් වනද මේ අත නලියනවායි කියනවා, කට නලියනවායි කියනවා. එතකොට ඒව නිකන් බය වෙන්න කරුණු වෙනවා, ලෙඩ රෝග වෙනවා, දොස්තරවල චිට්ලියන සල්ලි ගන්නවා. එතකොට ඔක්කොම යන්නේ එතකොට තමයි. දැන් මේ නලියන ගතිය නැති එකෙක්වත් නැහැ. කොයි එකක් නලියනවා. සමහර ලෙඩට නලියනවා. සමහර ලෙඩ නැතුවත් නලියනවා. හැබැයි ලෙඩ නැතුව නලියන එක දැනගත්තොත් දොස්තරලට පාඩුයි. දොස්තරලා කියන ආ නලියන්න එපා නලියනකොට වහාම පොලිමට එන්න. ඔය කලින්ම આવොත් අපිට තනියම කරලා දෙන්න පුළුවන්. අපි ඉන්නේ බොහොම සැදී පැහැදී කරුණාවෙන් මෛත්‍රියෙන් තනියම කරලා දෙන්න ගියා. දොස්තරලා පොතක් ලියාගෙන ඉන්නවා. දොස්තර තමයි නලියෙන්නේ. දොස්තරලා තමයි නලියවන්නේ. නලිය නැත්තම් අපිට නලියන්න දෙයක් නැහැ. අපි කොහොමද නලිය නලිය හිටියේ? දොස්තරල නලියන කටට මේ නමක් දානවා. බෙහෙත් දානවා. පොලිමක් හදනවා. හදලා පිටියල්ලේ මට කීයක් කර දීපන් කියලා කියනවා. ඉතින් අපි පොලිමේ ඉන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වේ ආනිච්ච සප්පයි සූත්‍රයේ සැලෙනවා කියන්නේ කෙලෙස්. කෙලෙස් තියෙන හැම එකම නලියනවා. ඕන නලියන දිහා බලපන් නලියනවා කියන්නේ කෙලෙස්. ඕක තන්පත් වෙනකම් ඵලයන් නිවන විතරයි. ඒ මොකක්ද දන්නව නලියනවා කියන එක තන්පත් වෙන එක නෙවෙයි වෙන්නේ. නලියනේ ගණන් ගන්නෑ. කෙලෙස් තිබුණට ගණන් ගන්න ඒක නිවන. කෙලෙස් ගැන කතා කරන එක එnde ende ende නගර සභාවේ අසුචි වලට වැටෙනවා. ඒක දන්නේ එච්චර ඔය වැඩේම නලියෙක් ගැන කතා කරලා චර්චුරුකක ඉන්නවා. නලිය ඔයගල මොන කොන අපි ඉපදෙන්න ඉස්සරත් උන් නලියවිල නලියවුවා. අපි භවනා කරත් නැතත් උන් නලියවිල නලියනවා. අපි පිරිනුවම් පෑවත් අපායට ගියත් නලියවිල නලියවිල. ඒක අපි ඉන්නකම් මොකටද මේ අනුගේ කොන්තරත් අරගෙන කන්තපා බිස්නස් අරගෙන ටෙන්ඩර් ලියන්නේ වට. ගාලල්ල මොනව නලියවත් ගණන් තිරපව තට්ටු වෙනවන තට්ටු වෙන දොස්තරට විතරයි වෙන කාටවත් තට්ටු වෙන්නේ එතන නලියන ස්වරූප වලට තමයි බේත් මේ ලෙඩ ලයිස්තු හදලා තියෙන්නේ නලියන ස්වරූප ඒවට අමාතරව ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි බෙහෙත් හදලා තියෙනවා අනේ මේ නලියනේ කාර මොකක්වත් නැහැ උට නලියනට අමතරව බෙහෙතුත් බීලා මැරෙන්න වෙනවා අල්ලිත් දීලා බුදුහාමුදුරට නලියන බව දැනගෙන හිටියොත් බේත් ඕනෙත් නැහැ සල්ලි ඕනෙත් නැහැ මැරෙනකම් මැරෙනවා නලියන එක නලියනවා කියන්නේ කෙලස් කියලා හිතා ගන්න. හොඳට විස්තර ඕන නම් ආනන්ද සප්පයි සූත්‍රයේ කියන්නේ හැම කෙල හැම හෙල්ලිල්ලක්ම සැලීල්ලක්ම කෙලෙසයක්. එක තැනකට හෙල්ලෙන්නේ නැතු වෙනවා කියන්නේ කෙලස් නැහැ. කතා කරනවා කියන්නේ කෙලෙසයක්. කතා අඩු කරනකොට කෙලස් අඩුයි. හිත හෙල්ලෙන එක නතර වෙනකොට කෙලස් අඩුයි. ඉතින් අපි මේ කරන්න හදන්නේ කයත් තැම්පත් කරලා හිතත් තැම්පත් කරලා කය වචනේ මේ මේ වචනේ තැම්පත් කරලා කයේ තැම්පත් ගති ඇති වෙන තාලෙට ඇති වෙන ආකාරයට මානසිකාරයට දාලා මේ එහිමීට මිට සීතල කරනවා. ඉතින් ඒකෝට අර නලිනලි හිටපේ ක්‍රමයට තමයි ඇකිලිගෙන එන්නේ. ක්‍රමයට තමයි තැම්පත් වෙගෙන එන්නේ. ප්‍රශ්න විසඳුණාද නැත්නම් ප්‍රශ්න මතුණා? නෑ ප්‍රශ්න විසඳුණා. අව අව කලින් දවසේ මම තහන් වෙලාවේ අපේ අර මාත් එක වම දකුණ අඳුර ගන්න හැටි අපි වම තියෙනකොට මොනවද දැනෙන්නේ දකුණ කියලා මොනවද දැනෙන්නේ කියලා කතා කරේ අපි වමයි දකුණයි ඒ දැනෙන ඔක්කොම එක වගේ කිව්වම ස්වාමින්වහන්සේ ඇහුවේ කිසිම වෙනසක් නැද්ද වම දකුණ අඳුරගන්න දැන් අපි මේ පැත්ත වම කියලා දන්නව නිසා වම කියනෝ ඇර වෙන විදියක් නැද්ද අඩිය තියෙනකොට වමයි දකුණයි අඳුරගන්න කියලා ස්වාමීන් වහන්සේ වෙනසක් තියනවා කිව්වා මම ඇත්තටම ඒක නිකන් කමෙන්ට් එකක් හරි මේ සම්නන්සක අහන්න හදන්නේ. දැන් වම් කකුල තියෙනකොටයි දකුණු කකුලයි තියෙනකොට දැන්න දේවල් එක වගේ වුණාට වම් කකුල බිම ස්පර්ශ වෙන විදිය වෙනස්නේ දකුණු කකුලට වඩා. දැන් වම් කකුලේ වැඩිපුර වැදෙන්නේ වම් වමේ වම් පැත්තනේ වම් ඉංග්‍රීසියෙන් කියන ලැටරල් පැත්ත. ඒ වගේ දකුණේ අර පැත්තනේ දැන්. එතකොට හරියට මෙහෙම කකුල ආ දකුණ මෙහෙම තියාගෙන ගියත් අපු වම් කකුල හිතන අර පැත්තෙන් කිව්වත් ඒක වම් කකුලමනේ දකුණු පැත්තෙන් කිව්වත් අර ඒ ස්පර්ශ වෙන ප්‍රදේශය වෙනස් නිසා හඳුරගන්න පුළුවන් ඒක වම් කකුල කියලා. ඒක එක ක්‍රමයක් අපි තින්ත ටිකක් පාගලා ගිහිල්ලා ඒ පිටින් ජීවිතයක් උඩ ගියාම ආඩේ හිටිනවනේ. ඉතින් මේ තින්ත ලකුණ හිටිනවනේ වතුර පාගන ගියාම ඒතර පේනවා වම් වම් පායව වං චන්ද්‍ර වංකයක් වගේ අඩ කවයක් වගේ වෙනවා. දකුණු පැත්ත දකුණු අඩ කවයක් වෙනවා. නිසා බර අල්ලන්නේ විවිධ තාලෙට. ඊට පස්සේ සක්‍රීය කකුල සහ අක්‍රීය කකුල කියලා එකක් තියෙනවා. ක්‍රියාකාරී කකුල සහ සොත්ති කකුල කියලා එකක්. ඒ දෙකෙත් වෙනසක් තියෙනවා. එහෙම නැතුව අපේ අනිකුත් ඉන්ද්‍රිය වල අසම්බර භාව නිසා සමහරට අර මේ මහත්ය කියන්නේ කියා වගේ තමයි සමහර කකුල් ෆ්ලැට්ව තියෙනවා සමහර විලුඹෙන් අල්ලනවා. මේ වගේ අපි කිව්වට අපිට ඇත්තටම හෙව්වත් පේන්නේ තරම් වුණාට ඇත්තටම කියනවා වම් පාය තියලා ආයසරයක් තියෙන කොටත් වෙනස්කම් තියෙනවා. දකුණු පාය තියලා ආයසරයක් දකුණු පාය තියෙන කොටත් වෙනස්කම් තියෙනවා. නමුත් අපේ හිත පුළුවන් තරම් කියනවා නෑ නෑ ඒක එකමයි. ඔක බලලා ඇති වැඩක් නෑනේ. එකමනේ තියෙන්නේ. ඉතින් අපි ආ හොඳ හොඳයි කියලා එයා කියන දේ අහගෙන ඉන්නවා. අපි කවදාද ඒක අභියෝග කරන්නේ. විමසුන් නොනෙන් බලන්නේ. ඒ මොකද අපිට මේ තමන්ගේ කය බැලීලි වටනකවත් තේරෙන්නේ නැහැ. බුදුජානනාංශ කියනවා කමන්නේ එකම තමයි. නිතර නිතර බලපංග දිගට බලන්න බලයන්කෝ වැරද්දක් තියෙනවා කියන වැරද්ද දැක ගන්නා සුල්ලේ භාවනා කරන උනන්දුව තියෙනවනේ එයාට අහු වෙනවා ඒක නිසා ඒකට හොඳම නිදර්ශනය තමයි දකුණු අත දකුණු අතයි වම් අතයි වැඩකට ඉදිරිපත් වෙනකොට අපේ එක හුරු අතක් තියෙනවා එක නොහුරු අතක් තියෙනවා ඒක හොඳටම දන්න කාරණා ඒකම තියෙනවා කකුලේ අපි දන්නේ නැහැ ඉතින් ඒක දැනගන්න යනවයි කියලා කියන්නේ හිත කයට ඇවිල්ලා කියන එකයි වෙන මහා උජාරුවක් ඒකේ නැහැ. හිත කයට ඇවිල්ලා අපි උත්සාහ කරනවා කොහොම හරි විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බලනා සුල්ලේ පුළුවන් තරම් හිත කයත් එක්ක යාලු කරලා තියන්න කෙලස් අඩු. ඒ නිසා විදිහට විවිධ පැතිකඩ තියෙනවා භාවනා කරනකොට කිව්ව දිහා ඒකට අවධානය යොමු කරනවා කියන එක හරි අමාරුයි මොකද ඒකෙන් කිසි රසයක් ලබන්නේ නැහැ යෝගාවචරය සද්ධාව නැත්තම්. රසයක් ලබන්නේ නැහැ යෝගාවචරය මානසිකාරය නැත්තම්. රසයක් ලබන්නේ නැහැ යෝගාවචර ඒකම බලන සුළුව ගියේ නැත්තම්. ඉතින් ඒකට හරවන්න දවස් 3-4ක් යනවා භාවනා මධ්‍යස්ථානක තියාගෙන තම්බගෙන මුට්ටිය වහගෙන බුසු බුසු ගන්න තම්බන්න ඕනේ. ප්‍රෙෂර් කුකර් එකට දාලා තම්බන්න ඕනේ. තම්බනකොට තමයි ඩිංගිත්තක් හිත. ඔය කීර්ණේට අහන්නේ නැත්නම් මොන තාලෙන්වත් ඒ මොන මගුලක්ද මේ වමයි දකුණයි අල්ලගෙන මේ මෙච්චර කල් අපි ඇවිද්දා එහෙනම් ඉතින් ඕක අපිට වරදින්න එපා. දැන් මොකද්ද මේ වමයි දකුණ අල්ලලා මැරෙන්න හදන්නේ කියලා අහනවා. බලන්න ගිය දවසේ තේරෙනවා කෙලවරක් කරන්න බැරි තොරතුරු මේකේ තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස, පිම්බීම හැකිලිම වෙනස, වම් අතේ දකුණු අතේ වෙනස හැම තැනකම මේකේ විෂම ගතියක් තියෙනවා. ඒක දකිනකොට තේරෙනවා ඇති මෙච්චර මේ ජීවත් වුණා අපි අතපය කඩා ගන්න තු කියලා ඒ තරම් ඒ තමන් දිහාවට ඒකට ඉන්සයිට් කියලා කියන්නේ විපස්සනාට හිත යොමුනාට පස්සේ මනුෂ්‍යාත්ම ටිකෙන වටිනාකම තේරෙන පටන් ගන්න හැම චිත්තක්ෂණයෙම ධර්ම භාණ්ඩාකාරයක්. හැම චිත්තක්ෂණයක පුදුමාකාර තොරතුරු තොගයක් තියෙනවා. අපි ඒක පුංචි කළ සලකන අධ්‍යාපන ක්‍රමයක් අපිට ලැබිලා තියෙනවා. ඒක පුංචි කළ සලකන සංස්කෘතියක් අපිට ලැබිලා තියෙනවා. පුංචි කළ සලසන භාෂා ක්‍රමයක් අපිට ලැබිලා තියෙන නිසා නියම පැත්තට අවධානය යොමු කරන්න උගක් අමාරුයි. අවසරයි. කර ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මේ පළවෙනි ප්‍රශ්නේ ඒකේ සතර මහා ධාතුව සම්බන්ධව ඔබ වහන්සේ කිව්වා තවත් ඉදිරියට කරගෙන යන්න තියෙනවා කියලා. ආනාපාන සතියෙත් එකම විදියටයි ප්‍රකට උනේ සක්මණේදීත් එකම විදියට ප්‍රකට උනේ මේ සතර මහා ධාතුවේ ක්‍රියාවක් පමණයි කියන එක තමයි අවබෝධ වෙලා තියෙන්නේ. ඔය ධාතු මනසිකාරය පැත්තෙන් පුළුවන් එතනින් ගියාම සාපේක්ෂව බලන්න පුළුවන් අපිට තද ගතියක් අපේතමු ආස්වාසේ දැනෙනවා ප්‍රස්වාසයේදී හැලුවක් දැනෙනවා කියලා නිකමට ඉතින් ප්‍රස්වාස ආස්වාසයේදී තද ගතියක් දැනෙන්නේ හැම වෙලාවෙම සහැල්ලු ගතියට සාපේක්ෂව නැතුව අපිට තද ගතියක් දැනෙන්න බෑ. නමුත් අපි දකින්නේ තද ගතිය විතරයි. සහැල්ලු ගතිය අපි දකින්නේ නැහැ. ප්‍රස්වාසයේදී සහැල්ලුවක් දකින්න තද ගතිය දකින්නේ නැහැ. අපි මේ ඊට වඩා පහදලි වෙන නිදර්ශනයක් ගත්තොත් අපි පොළවේ අඩිය තියෙනකොට අපිට සීතලක් දැනෙනවා කියමු. ඒකට අපි කිව්වොත් අහන්න වෙන සීතල පයද පොළොවද. ආයතෝල කියනවා මම අඩිය තිබ්බේ සිමෙන්ති පොළොවක. ඒකට පොළොව සීතලයි. ඒකට පොළොව සීතල දැනෙන්න බෑනේ පය උණුසුම් නැතුව. සාපේක්ෂ නැතුව බෑනේ කරන්න. ඒකට අපිට කවදද මේ උණුසුම දැනෙන්න නම් পায় රත් වෙලා තියෙන්න ඕනේ, පොළව සීතල වෙලා තියෙන්න ඕනේ. අපේ හිත අල්ලන්නම එක පැත්තක් විතරයි නේද? මේ උණුසුම දකින්නකොටම පොයේ පොළවේ පයේ සීතල දකින්නකොටම අපිට දැක ගන්න දැනගන්න පුළුවන් මේ උණුසුම නිසයි සීතල වෙලා තියෙන්නේ. නැත්නම් උරගේකට පොළව සීතල දැනෙන්නේ නැහැ. මොකද එයාගේ මේ මේ ලේ චලතාපි. චලතාපි කියනකොට පොළව සීතල නැහැ. ධාතු හතරම පැවැත්වෙනවනේ. ඒ ධාතු වල උනත් අපි එක පැත්තක් කරලා කතා කරන්නේ. ඒ සිට ගොඩාක් පැති තියෙන දහත් පැත්තම ගත්තාම පැති ගොඩක් තියෙනවා පිළිකුල් පැත්තෙන් බලත හැකි හැඩේ වතුම බලත හැකි ආකාරano බලත හැකි මේ ස්වභාවය කෙනෙකුට ඉස්මතු වෙන ස්වභාවය කෙනෙකුට ප්‍රකාශ වෙන පැතිකඩ රාශියක් ධාතු මනසිකාරයේ උඟාක් නිතර පාවිච්චි කරන පොදු මාධ්‍යයක් නමුත් ධාතු මනසිකාරය කියලා කියන්නේ තද ගතියට තියෙන්න බෑ හැලු ගතිය සාපේක්ෂ වෙන්නේ නැතුව උණුසුමක් තියෙන්න බෑ සීතලක් සාපේක්ෂ වෙන්නේ නැතුව නමුත් අපේ හිත උණුසුම ගැන කතා කරන්න ගියාම අපිට සීතලක මතකවත් නැහැ. ගාක් කල්ලනට තේිනවා. ඒක පිට අපිට ගන්න පුළුවන් උණුවත් උගතර නානකට එකපාරට සීතල වෙයි. සමහර අන්න ඒ වගේ. ඒක ඒ කාර්ය ඉස්සලා ධාතු මනස් කාර්යයට දාලා තව බලන්න තියෙනවා. මම තවත් උනන්දු වෙන්න ඕන. තව ලෑස්තිලා යන්න ඕන කියනකොට තමයි තේරෙන්නේ. තේරෙන්නේ වතුරේ උණුසුම දැනෙන්නේ කය සීතල නිසා. කය සීතල දැනෙන්නේ වතුර උණුසුම් නිසා. ඒ නිසා හොඳට බලන්න හොඳටම සීතල වතුර නාලා අපි හිත shower ගිනානවා නම් හිමීට වතුර රත් කර කර දෙන්න. එන්නේ එන්නේ එන්නේ සැපයි. මොකද උන්කක් සීතලෙනේ හිටියේ ඩිංගක් රත් වෙනකොට දැනෙනවා. නමුත් කෙලිම ගිය ගමන්ම රස්නේ වතුරෙන් නාන්න ගියොත් අඩු කෙරුව ගමන් අර මේ වෙලාවේ රස්නය කියන වතුර ඒලාට වෙන්නේ සීතලට. මේ මුළු කයෙම තියෙන සංසන්දනයක්. ඒ නිසා අපේ පෝසත්කම තියෙන්නේ අල්ලපු gedara කට්ටියට සාපේක්ෂව. අල්ලපු gedara 32 මේ සයිස් එකේ ටීවී එකක් තියෙනවනම් අපේ ගෙදර 34 නම් ඔන්න අපි පෝසත්. අපේ ගෙදර තියෙන 30 සයිස් එක නම් ඔන්න දුප්පත්. අල්ලපු ගෙදර තියෙන කලර් ටීවී එක අපේ ගෙදර බ්ලැක් ඇන්ඩ් වයිට් නම් දුප්පත්. අල්ලපු ගෙදර තියෙන කලර්ඩ් එකක් අපිට තියෙන 3D එකක් අපි පෝසත්. දුපෝහතක්කම කියලා දෙයක් ලෝකේ නැහැ. දුප්පත්කම කියලා දෙයක් නැහැ. සංසන්දනයක් තියෙන්නේ. ඉතින් මේ සංසන්දනයේ කාලා මැරෙනකම් කඹරනවා. අපි කවදද තේරුම් ගන්න මේ කවුදෝ දීපු දෙයකට සාපේක්ෂවයි මේ කතා කරන්නේ. নিরপেক্ষ කියලා දෙයක්. කේවල කියලා தත්ත්වයක් අවබෝධ කරන අපේ හිතට බෑ. ධාතුමනසිකාය තියෙනවා උණුසුම සීසස දෙකටම එක නම දෙන්නේ. ආතේජෝ. කම්පන චංචල නිශ්චල ඔක්කොටම එක නම දෙන්නේ. වායෝ. තද ගතියට බුරු ගතිය දෙකටම එක නම දෙන්නේ. පාටවි. නමුත් අපි දන්නේ එක පැත්තයි. අපිට කවදා හරි හොඳට තේරුණා තේරෙයි. මේ සම්පූර්ණ හුරස් දෙකක් උරස් පරස් දෙකක් එක තමයි මේ කටයුතු කරන නමුත් අපි ඒකම පළුවයි දකින්නේ ආන්නේ විදිහට බලනකොට අපේ ඇහැට කොච්චර අන්ධ බින්දුවට අහු වෙන දේවල් තියෙනවද කියලා නොපෙනෙන දේවල් තියෙනවද කියලා නොපෙනෙන දේවල් නැත්තම් අපිට දවස් 3කට ඩීන් හම්බෙන පිස්සු ඇදෙනවා ඒ කියන්නේ රෑ තුනක් එක පිට නිින්ද ගියේ නැත්තම් පිස්සු. නිින්දේ තමයි ඔය නොතේරෙන හැටි ඔක්කොම අයින් කරලා මේ මැෂින් එක සුද්ධ කරලා සර්විස් කරන්නේ. ඒක දිගට නිින්ද ගියේ නැත්තම් ඉන්සොම්නියා පිස්සු. ඒ නිසා ආස්වාද ප්‍රසවාස දෙක අතර ગેප් එක අහුවෙන්නේ නැති නිසා ජීවත් වෙන්න පුළුවන් අපිට. ආස්වාද ප්‍රසවාස දෙක අතර හිස්තන අහුනොත් නිවන් දකින්න නැතුව නතර වෙන්නේ අපි හැම වෙලාවෙක නොදකින්නේ ගෑප් එක නොදකින්නේ සැලසුම් හදලා තියෙන්නේ. දීර්ඝායස ලැබෙනවා. කවදා හරි හැම ආශාසයකට පස්සේ මේ හිතනක් තියෙනවා ප්‍රසාර වහිතනක් තියෙනවා ඒක බලනසුලෝ ගියොත් දවස් 7යි. නැත්තම් දින 7යි. මේ මාස 7යි. කෙලවරයි. මේ ගමන තන්නේ කර කොලේ වහලා යන්නේ. අපේ අපේ තණ්හාව තියෙන්නේ නොදැක්ක දේ යටපත් කරගෙන වහගෙන යන ගමනක් අපි ළඟ තියෙන්නේ. අපි මේක ගලවන්න ඕනේ. ගලවල පට ඇරලා පෙන්වන්න ඕනේ. මේ මොකද්ද මේ ලස්සනට අටවල තිබුණට ඇතුලේ තියෙන පුස්සක් නේ, භංගුර දෙයක් නේ, දිරච්ච දෙයක් නේ, මලකට කාපු දෙයක් නේ. ඔය ආටෝපේ අයින් කරපු ගමන් මොකොත් නැහැ. ඒ නිසා ඕන දහතු මනසකාරයක් හම්බෙච්චහම බලන්න අපිට දකින්නේ එක එක පැත්තයි. ඉතුරු පැත්තත් එක සංසන්දනය කරලා බලනකොට ලෝකේ වෙනස් වෙන්නේ නැහැ කොයි වෙලාවෙ තුන දෙකේ යහට මඩ තට්ටු මාරු වෙන එක විතරයි. ඉතින් අපි එක පැත්තට සැපයි කියනවා, එක පැත්තට දුකයි කියනවා, එක පැත්තට සාධාරණයි කියනවා, අනිත් පැත්තට අසාධාරණයි කියනවා, එකක් මගේ කියනවා, එකක් තොපේ කියනවා. ඉතින් රණ්ඩුව දෙකම දැකපු දවසේ රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒක නිසා ධාතුමනසකාරය කියන හොඳ විවෘත කීමක් මිස කතාවේ හැමාරයක් නෙවෙයි. නිගමනයක් නෙවෙයි. ඒක ආරාධනයක්. විවිධාකාර විදියට ජීවිතය දිහා බලන විවිධාංගීකරණයට හොඳ ආරාධනයක් විතරයි. අත ස්වාමීන් වහන්සේ දැන ගැනීම සඳහා විමසන ප්‍රශ්නයක්. ආනාපාන සතිය වඩලා සක්මන් භාවනා නොවඩන කෙනෙක්. එහෙම නැත්නම් සක්මන් භාවනා වඩලා ආනාපාන සතිය විතරක් නොවඩන කෙනෙකුට සක්මන් භාවනාවේ ලබන අත්දැකීම ආනාපාන සතියට එක්වර ලැබෙනවද? කියන්නේ ඉගෙනුම් මාරුවක් දෙනින් ට්‍රාන්ස්මිෂන් එකක් වගේ එකක් භාවනාවේදී සිදුවේවා කියලා. ආනාපාන පරයන්ක අත්දැකීමයි සක්මන් අත්දැකීමේ අතර yaad නැහැටි. ඔව් සම්බන්ධයක්. අරකේ ලැබිච්ච අත්දැකීම් ටික ඒ ප්‍රතිඵල ටික එක්වරම ආනාපාන රතිය පටන් ගන්න කෙනෙකුට ඒ ප්‍රතිඵලත් සම්බන්ධද? සම්බන්ධයි. පැහැදිලිවම සම්බන්ධයි. ඉතින් මේකෙදී අර මේ විනස්කම් තියෙනවා ආනාපානදී ඇස් දෙක වහගෙන අත්දැකීම් ලබන්නේ සක්මණේ ඇස් දෙක අරගෙන අත්දැකීම් ලබන්නේ ආනාපානදී අපි වායෝ පොට්ටහබ ධාතුව අත්දකින්න උත්සාහ කරනවා සක්මනේදී පාඨවි ධාතුව අත්දකින්න උත්සාහ කරනවා ආනාපානද අපි එක තැනක හිත ධාන භාවනා කරනවා සක්මනේදී වම එක වෙලාවක දකුණ එක වෙලාවක වම එක වෙලාවක දකුණ වෙලාවකට අරමුණු මාරු වෙද්දී අත්දකින්න උත්සාහ කරනවා පරියංකේ ඉන්න වෙලාව කිසිම චේතනා පහල කරන්නේ අස්වාභාවිකව ආකස්මිකව ඇති වෙන ආස්වාද ප්‍රසදා බලනවා සක්මන් කරනකොට චේතනාපූර්වක වම තියෙනවා, දකුණ තියෙනවා. තියෙන ගමන් ඒක දිහා බලන නිසා ක්‍රියාශක්තිය වැඩි. නමුත් කොයි එකෙන් කෙරුණත් මේ ධාතු වැඩපිළිවෙලක් යනවා. එක විදිහකට බලනවා නම්. අන්තිම කොයි එකෙන් බැලුවත් වර්තමාන මොහොතේ අපි ඉන්නේ. කොයි එකෙන් බැලුවත් ප්‍රත්‍යක්ෂයක් අපි දකින්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසආසයේ ඉඳගෙන බැලුවත් ශක්මණේදී ඇවිදින්මින් බැලුවත් ඒ ලැබෙන ප්‍රත්‍යක්ෂයේ තරම් මුළු ත්‍රිපිටකෙම වටින්නේ නැහැ. මොනම දෙයක්වත් වටින්නේ නැහැ. වටිනාම දේ තමයි අස්පන අපිට මේ පේන දේ, අත් දකින්න දේ නෑ බෑ කියන කාටවත් බෑ. අනික ඕන දෙයක් සෙකන්ඩ් හෑන්ඩ්. කොහෙද යන දේවල්. ඒ නිසා අපිට පුළුවන් නම් ශක්මණේදී හෝ පරියන්ඛේදී එළඹ සිටින්න ප්‍රත්‍යක්ෂයට මුණ දෙන්න එයාට නිවන් දැක්කේ නැති එක විතරයි තියෙන නමුත් හැසිරීම සම්පූර්ණ රහතන් වහන්සේ නමක් වෙනවා. සාක්ෂාත් වෙලා නැහැ තාම. හැබැයි එයා දන්නවා හොඳටම කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තියෙන යාට ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන එක තමයි. ඊටසක්මන කෙලින්ම නිවන් දකින්න පුළුවන් පාරක්. අපි මම එහෙම විශේෂයෙන් කියන්නේ උග දෙනෙක් හිතනවා මේ පරියන්කේ තමයි නිවන් දකින්න පාර කියලා. ඒක නිසා මම එහෙම කියන්නේ. ඒක නිසායි සරුවත්යන්සේ දේශනා කරන්නේ දුර ගමනක් යන කෙනෙකුට ඒ දුර ගමනට ඇඟ සකස් කරන්නේ සක්මණේ තමයි. අපේ බුද්ධ ධර්ම විතරයි දුර ගමනක් තියෙන අනිත ඔක්කොම කෙටි ගමන. භාවනා ක්‍රම තියෙනවා නම් කවදාකත් ඒගොල්ලෝ සක්මන් කරන්නේ නැහැ. සරුවචනාංශේ දවසේ සෑහෙන වෙලාවක් සක්මනේ තමයි ගත කරන්නේ. ඒ නිසා උන්වහන්සේට එක දිගට මාස 8ක් ඇවිදින්න පුළුවන්. ඒ වගේම සංසාරේ කෙලවර කරන මේ නිවන ඉවර වෙනකන් අතහරින්න නැතුව යන්න පුළුවන්. වෙහසක් වෙච්චාම භාවනාව කඩා ගන්නෑ. පරියන්ක වෙනුවට සක්මනට යනවා. ගිහිලා හිත හදාන ආය පරියන්කට එනවා. ආනෝ විදිහට මේ දෙකින් එක එකට එකට ප්‍රත්‍යুৎপন্ন වෙනවා. ඒ නිසා ඇතුලෙන් කෙලිම සම්බන්ධයක් තියෙනවා. නමුත් අපේ ඉතිහාසය කොතනක හෝ එක තැනකදී සිංහලයට සක්කම මතක නැති වුණා. එදායින් පස්සේ සිංහල ජාතිය ඉවරයි. අන්තිම රහතන් වහන්සේලා හිටපු ඒ මධ්‍යස්ථානවල ඔය මේ රීටිගල අරංකලේ වගේ තියෙන සක්මනකට වේදම් කරලා තියෙන ප්‍රමාණය මේ මේ බිල්ඩින් එකට තරම් වියදම් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රහතන් වහන්සේට ඉඳලා තියෙනවා. අනිවාර්යයෙන්ම ගල් කැටයන් ගල් හරියසලා අඩි 8ක් අත 6ක් විතර උස්සලා පළල වේදිකාව අඩි 8ක් විතර දිගයි. අඩි 40ක් විතර දිගයි. ඒකේ මැද වැලිමලුව හදලා නගින්න තරප්ප පෙළ දාලා මුරගල් දාලා මකරතොරන් තියලා උඩ හදලා තියෙනවා දකින්නට පේනවා වෙන මිනිස්සු මේ ලාස් වේගාස් වල ලස්සන බිල්ඩින් හදන්නේ කාමෙට. මෙච්චර ශිල්ප යොදලා මෙච්චර මේ මේ ගෘහ නිර්මාණ දක්කලා අපේ සිංහලේ හදලා තියෙන සක්මනට ඒක නැතුව ගියාට පස්සේ ඉවරයි සිංහලයි ඉවරයි. අද උනත් නැගිටවන්න ඕනේ නම් සිංහලයි නැගිටවන්න ඕන. බුද්ධ ධර්ම නැගිටවන්න ඕන. භාවනා නැගිටවන්න ඕන. බලන්න සක්මනක් නැති තැනක ගණන් ගන්න එපා. වැඩි වෙන්නේ නැහැ. හොද්දට පදන් වෙච්ච සක්මනක් තියෙනවනේ වැඩර තමයි. ඇත්තට පදන් වෙච්ච දකුණක් තියෙන තැන හිටියත් ඇති. කරාබේ නැති උනත් කමන්නේ ඒ නිසා ඔය ගෙවල් වල ඉන්නකොට ගොඩක් නාකි වෙන්නේ ඔන්න ඕක නිසා. සක්මන දන්නේත් නැහැ, දැකලත් නැහැ. දැක දැකපුවාම බුබ්බඩයි කාලා බුදියන්න කැමැති. සක්මන් කරන්න කැමැති නැහැ. නමුත් ඕනෙම වීර චරිතයක් කරන්න බලන්න එවිසු කොච්චරක් නිරෝගීව ඉඳලා තියෙන සක්මන කාංශංශයෙන්ද කියලා. ඉතින් ඒක නිසා මේක අපි නීච විදියට පාහර විදියට අපේ මුතු මුත්තන්ගේ දැනුම යටපත් කරපු තැනක් තමයි ඔය සක්මන පිළිබඳ නොසලකා හැරීම. අයි සන්තෝෂ වෙනවා මම සන්තෝෂ වෙනවා මේ යුගයේ සක්මන පිළිබඳ ඉස්සල්ලාම මතු කිරු අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. මේ චිත්‍රල විතර සක්මන් තියෙන තරම් ලෝකෙම නැහැ. ලෝකෙම නැහැ. අහම්බෙන් වගේ ඔය සාම්පල් වලට සක්මන් හදන් තියාගෙන ඉන්න මිසක් මෙච්චර සක්මන වේදම් කරන්නේ ඒ කාලේ ඒ කාලේ අඩි 12යි 8යි කුටියක් හතන ගමන් අඩි 4මාරේ 40 සක්මනක් හැම කුටියකටම හදලා තියෙනවා. ඇතුළත සක්මනයි පිටත සක්මනයි. මොකක්වත් නිසා නෙවෙයි ඥානාරාම සාස්ත්‍ර මෙහෙවීම නිසා. ඒ නිසා උන්වහන්සේ සුවසේ අවුරුදු 92ක් ජීවත් වුණා. ඉච්ඡරංග මහත් මිනිසෙක් කරත් අනික් කටියට කරගන්න බැරි වෙන මොනක් අන්සනේ ඔක්කොම හිතනවා පරියන්කේ තමයි වැඩේ තියෙන්නේ මට මේ බද්ද පරියන්කේ ඉඳ ගන්න බෑනේ මට බිමේ ඉඳ ගන්න බෑනේ කියලා චර්චුරු ගන්නවා සක්මන් කරන්න ඔක්කොමත් ඇදලා දෙනවා දැන් පුදුම සම්බන්ධයක් තියෙනවා මේ දෙක අතරේ නිසා නිකන් උපමාවකට ගන්න පුළුවන් සක්මන් කරන කෙනෙක් යාළු වුණාට කමන්නේ කල්යාණ මිත්‍රයෙක් වගේ සක්මන් කරන්නේ නැති එකා ගණක කතා කරන්නවත් එපා අසත්පුරුසයි අසත්පුරුසයි කියන්න එපා. එහෙම කිව්වොත් ඒක තරහ වෙනවා. ඇයින ගානක්. නමුත් නිකමට ඉන්න ගමන් ආන්න මේ මොනවද බොන සිගරට් જાති. ආ, සක්මන් එහෙම කරනවාද? හ්ම්. ආ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම කිව්වොත් අයියෝ සක්මන් කළා කොහෙද ඇඩි වැඩ තියෙන සක්මන් කරන තන්නේ කරසප්පුරසයි. ඒකෙන්ම දැනගන්න පුළුවන් ඒ මිනිස්සු කරන්නේත් නැහැ. මෙච්චර ලස්සන බුදුහාමුදුර දේශනා කරන පට අරලා පෙන්න පුතේ ගණන් ගන්නෙත් නැහැ. ඉතින් එහෙම කෙනා දැක්කට පස්සේ මේ මීට අයින් කරතයි. ඕනෙම නැහැ. සක්මන් කරන මනුස්සයෙක් හිටියොත් ඇතෙක් උනත් ආශ්‍රය කරන්න. අලියෙක් කොටියෙක් උනත් ආශ්‍රය කරන්න. තම්බියෙක් උනත් ආශ්‍රය කරන්න. බය වෙන්න දෙයක් නැහැ. මේ මනුස්සයා හරියට පොට දැකලා කතා කරන්නේ. හොඳයි අපි පැයකොත් විනාඩි 10ක් විතර අරන් තියෙනවා. අපි මෙතන ඉන්න නම් කාලය ගනිමු. 3 වෙනකන් කාලය අපේ සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ අපි 3ට නැවත සාමික රැස්වීමකට සාමික භාවනාවට පරියන්කයට මෙතන රැස් වෙනවා සම්බන්ධ වෙච්ච සීල දනාටම තෙරුවන් සරණයි